බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්වත් පිරිස මේ වෙලාව වෙන් කරගෙන ධර්ම ගෞරවයේ උපදවාගෙන ඊටමත් උවමනාවෙන් මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන බව විශේෂයෙන්ම අපි වර්ණනා කළ යුතු කාරණාවක් මේ පින්වත් පිරිස බොහෝම පුණ්‍යවන්ත පිරිසක් හැටියට කල්පනා කරන්න පුළුවන් අපිට මේ ජීවිතේ ලැබිච්ච ලොකුම වාග්ය තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරලා ඒ වගේ මේ ධර්මයේ අනුගමනය කරලා මාර්ගඵල උපදවා ගත්ත පිරිසක් ලෝකයට පහළ වෙලා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිවැරදිවම ලෝකයට කියලා දෙන කල්යාණ මිත්‍රයන් පිරිසක් ආශ්‍රය කරගෙන අපේ මේ ජීවිතය තීරණීය වෙච්ච එක තරම් පුණ්‍යවන්තකමක් භාග්‍යවන්තකමක් අපේ මේ ජීවිතයට තවත් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ පින්නතුන් හරි පුණ්‍යවන්තයි කියන කාරණේ අපි සිහිපත් කළේ මොකද මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් අපි එක පැත්තකින් අවාසනාවන්ත වෙන්න තිබුණා අබුද්ධෝත්පාද කාලෙක මනුෂ්‍ය ජීවිතය ලැබුණා නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණා නම් දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න අද වුණත් මේ බුද්ධෝත්පාද කාලෙක වුණත් ධර්මයේ පවතින කාලෙක වුණත් කුසලය අකුසලය කියන වචනයක්වත් අහන්න නොලැබෙන මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? නියත මිත්‍යා දෘෂ්ටියට බැසගත්ත මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද කියන කාරණය කල්පනා කරනකොට අපිට හොඳට තේරෙනවා අපි බොහෝම පුණ්‍යවන්ත පිරිසක් බව. හැබැයි අපි කල්පනා කළ යුතු දේ තමයි මේ පුණ්‍යවන්ත ස්වභාවය අද දවසේ අපිට ගිලිහෙන්න පුළුවන්. අද අපි මරණයටපත් වීමත් එක්ක අද අපේ මරණය සිද්ධ වුණොත් අපේ මරණයත් එක්ක අපිට කල්ප ගානකට බුද්ධ ශාසනයක් හමුන වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව උනේ අප්‍රමාදීව කුසල් දහම් වර්ධනය කරගන්න කියන කාරණය. හැම මොහොතකම අපිට තියෙන්න ඕන උවමනාවක් හැම මොහොතකම අපිට තියෙන්නට ඕන පින්වත්නි වීරයක් ධර්මයේ තුල ස්ථිර වෙන්න. හරියට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා හිසේ ගින්නක් ඇවිලෙන කෙනෙක්. හිතන්න යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ හිසේ ගින්නක් හට ගන්නවා. හිස විතරක් නෙවෙයි ශරීරයේ වස්ත්‍රවලට හිසට ගිනි ඇවිලගත්ත කියලා හිතමු. එතකොට ගින්නෙන් දැවෙන පුද්ගලයාට මොනතරම් වීරයක් තියෙන්න ඕනද මොනතරම් උවමනාවක් තියෙන්න ඕනද ඒ ගින්න නිවා ගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට ගින්නක් ඇවිලුණොත් අපේ මේ ශරීරයේ ගිනි ගත්තොත් අපිට කිසිම කෙනෙක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගින්න නිවා ගන්න විදිහ. එම නැත්තම් මේ අර වතුර තියෙන තැනකට ගිහිල්ලා මේ ඒ වතුරට පැනලා මේ ගින්න නිවා ගන්න බිම පෙරලෙන්න තෙත ගෝණියක් ඇඟේ ඔතා ගන්න යනාදි වශයෙන් කවුරුත් අපිට කියනකම් ඉන්නේ මොකද ගින්නේ තියෙන වේදනාව අපිට දැනෙනවා ගින්නේ තියෙන වේදනාව දැනෙන නිසා ගින්නේ තියෙන පීඩාව ඒ කටුක මේ දුක්ඛිත ස්වභාවය දැනෙන නිසා ඒ ගින්න තියෙන කෙනා අනුමාත්‍ර වීරයක් අනුමාත්‍ර අප්‍රමාදී භාවයක් තියෙනවා ඒ පුද්ගලයාට ගින්න නිවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි ඒ හිස ගිනි ගිනි ගන්නෙක් ඒ ගිනි නිවනවටත් වඩා ලොකු උවමනාවක් ඒ ගින්න නිවා ගන්නවටත් වඩා ලොකු උවමනාවක් තියෙන්න ඕන කියනවා මේ සසර ගින්නෙන් කෙලෙස් ගින්නෙන් කෙලෙස් ගින්න නැමැති ගින්නෙන් පිච්චෙන මේ සාංශාරික සත්‍යයට ඒ කෙලෙස් 1000 කෙලෙස් ගින්න නිවා ගන්න ලොකු වමනාවක් තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ශරීරයේ හටගන්න ගින්නකින් කෙනෙකුට ලැබෙන හානිය පින්වත්නි මේ ජීවිතේ විනාශ වෙනවා. එයාට මේ ජීවිතේ අහිමි වෙනවා. කෙලෙස් ගින්න කියලා කියන්නේ පින්වත්නි අපිව සංසාර ජීවිතේ බොහෝ වාරයක් පුච්චන ගින්න. මේ ජීවිතේ ශරීරයේ ගිනි ගත්තට පිච්චෙන එකපාරයි. ඒ කියන්නේ දැන් මේ දැන් තමන්ගේ ශරීරයේ ගිනි ගත්තොත් ඒ ගින්නෙන් ඒ ඇවිලෙන ගින්නෙන් පිච්චිලා මැරිලා යනවා. පීඩාවටපත් වෙනවා දුකකට වැටෙනවා. නමුත් කෙලෙස් ගින්න කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? කෙලෙස් ගින්න කියලා කියන්නේ සම්පූර්ණම අපි ගිනි ගොඩකට ඇදගෙන යන ධර්මයක්. මේ පින්නතුන් දන්නවනේ මහනිරය. දේවදත්ත ස්වාමින් වහන්සේගේ හිතේ හටගත්ත කෙලෙස් ගින්න උන්වහන්සේ කල්ප ගානකට මුළු ජීවිතේම පිච්චි පිච්චි ඉන්න මට්ටමටපත් කළා. භාග්‍යතුන් වහන්සේට කරපු අපරාධ ආනන්තරීය පාප කර්ම කරගෙන මේ වෙනකොට මහනිරයේ බුලපුරා නගින ගින්නෙන් උන්වහන්සේ පිච්චි පිච්චි පිච්චි පිච්චි ජීවත් වෙන තත්වයකටපත් වෙලා තියෙනවා. අන්න ඒකයි කෙලෙස් ගින්නේ තියෙන භයානකම. ඒ නිසා අපිට හැම මොහොතකම තියෙන්න ඕන වීරයක් කවදා හරි මම මේ අකුසලයෙන් නිදහස් වෙන්න ඕන කියන අදහස අපිට තියෙන්න ඕන. ඒ අදහස විතරක් නෙමෙයි ඒ අදහසත් එක්ක පින්වත්නි අප්‍රමාණ උවමනාවක් උනන්දුවක් වීරියක් තියෙන්න ඕන. ඊයේ දවසට වඩා අද දවසේ පුංචි හෝ කුසලයකින් ඉස්සරහට යන්න. ඉතින් ඒ සඳහා අපිට තියෙන ලොකු අත්ලක් තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණය. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ කාරණයක් සෝතාපට්ටි අංගවල තියෙන එක අංගයක් ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ පින්වත්නි අපිව බොහෝ කුසලයට ඇද ගන්න ධර්මයක්. යෝනිසෝ මනසිකාරයට ප්‍රත්‍යুপකාර විදියට පිළිටලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන මේ ජයමඟ රූපවාහිනී නාලිකාව තුලින් දිනපතා සිදු කරගෙන යනු ලබන මේ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව මුල ඉඳලම ශ්‍රවණය කළා නම් ඒ හැම සූත්‍ර දේශනාවකටම සාවධානව සවන් දුන්නා නම් අපේ ජීවිතවල තියෙන බොහෝ ගැටලු වලට පින්වත්නි පිළිතුරු හොයාගන්න පුළුවන්. ඒ සූත්‍ර දේශනා එකින් එක එකින් එක ශ්‍රවණය කරා නම් ඒ දේශනාවලට අනුව අපේ ජීවිතේ බොහෝ වෙනසක් සිදු කරගන්න පුළුවන්. මොකද මුලිනුත් සඳහන් කළා මජ්ක්‍ධිම නිකායේ මේ සඳහන් වෙන මේ සූත්‍ර දේශනා සියල්ලම නොවේ එක සූත්‍රයක් වුණත් පමණක් කෙනෙක් හරියට ග්‍රහණය කරගෙන ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් බොහෝ විශාල අර්ථයක් ඒ කෙනාගේ ජීවිතයට රැස් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අවසානම වග්ගය. ඒ තමයි සලායතන වග්ගය. අද අපට දේශනාවට මාර්තුකා වශයෙන් ලැබිලා තියෙන්නේ සලායතන වග්ගය හඳුන්වා දීම. එතකොට දැන් මේ පින්නතුන් දන්නවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152ක් සංග්‍රහ වෙනවා. එතකොට ඒ 152 මූල පණ්ණාසකේ මජ්ක්‍ධිම පණ්ණාසකේ උපරි පණ්ණාසකේ වශයෙන් 50 කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට ඒ එක පණ්ණාසකයක වර්ග පහක් අඩංගු වෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ මෙතන ඉඳලා ආරම්භ වෙන්නේ උපරිපන්නාසකේ පස්වෙනි වග්ගය සලායතන වග්ගයේ සූත්‍ර දේශනා 10. ඉතින් අපි විවරණය කරගන්න සූදානම් වෙනවා මොකක්ද මේ සලායතන වග්ගය කියලා කියන්නේ. සලායතන කියන නම ඇහෙනකොටම ධර්ම ශ්‍රවණය කරන පිරිසට ධර්මයේ පිළිබඳ හොඳ ඇසූ පිරූ තැන් ඇති පිරිසකට නම් මේ වචනේ ඇහෙනකොටම අරමුණු වෙන්න පුළුවන් සලායතන කියන වචනේ අර්ථය. එතකොට සලායතන වග්ගය කියලා කියන්නෙම ඒ හා සම්බන්ධ සූත්‍ර දේශනාම සංග්‍රහ වෙලා තියෙනවා. දැන් සලායතන වග්ගය කියලා කියපුවාම මේ වග්ගයට ඇතුළු හැම සූත්‍රයක්ම වගේ කතා කරන්නේ චක්කු සෝත ඝාන ජීවා කාය මන ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ දේවල් මුල් කරගත්ත ඒ වගේම මේ දේවල් වල මේ විශේෂයෙන්ම යථාර්ථය නුවණින් මෙනෙහි කරන ක්‍රමවේදය පිළිබඳව තමයි මේ වග්ගයේ සඳහන් බොහෝ සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ වග්ගයට සලායතන වග්ගය කියන නම ලැබිලා තියෙන්නේ සංග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ වග්ගයේ සලායතන නමින්ම සංග්‍රහ වෙලා තියෙනවා හත්වෙනි සූත්‍රය ඒ තමයි මහා සලායතනික සූත්‍රය. ඉතින් අනිත් සූත්‍ර ඔක්කොම වෙන වෙන නම් වලින් සංග්‍රහ වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ සලායතන වර්ගයේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය ගත්තොත් අනාථ පින්නිකෝ වාද සූත්‍රය ඒ වගේම දෙවෙනි සූත්‍රය චන්නෝ වාද සූත්‍රය පුන්නෝ වාද සූත්‍රය නන්දකෝ වාද සූත්‍රය චූල රාහුලෝ වාද සූත්‍රය චචක්ක සූත්‍රය මහා සලායතනික සූත්‍රය නගරවින්දේය සූත්‍රය පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන මේ සූත්‍ර 10 තමයි සලායතන වර්ගයේ සංග්‍රහ වෙන සූත්‍ර දේශනා. එතකොට දැන් මේ සූත්‍ර 10 කියාගෙන යනකොට මේ පින්නතුන්ට අරමුණු වෙන්නට ඇති එහි හත්වෙනි සූත්‍රය විතරයි මහා සලායතනික සූත්‍රයේ නමින් හඳුන්වලා තියෙන්නේ. නමුත් මේ සූත්‍ර එකින් එක අපි කෙටියෙන් විග්‍රහ කරගන්නවා. ඉදිරියට එක එක සූත්‍ර දේශනාව ස්වාමින් වහන්සේලා විසින් විස්තර වශයෙන් දේශනා කරනවා. එතකොට අපිට දැනගන්නට පුළුවන් මේ හැම සූත්‍රයකම විග්‍රහ කරලා තියෙන්නේ විශේෂයෙන්ම සලායතන මුල් කරගෙන. විශේෂයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරය. එහෙම නැත්නම් චක්කායතන, සෝතායතන, ගහනායතන අනාදි වශයෙන් මේ මේ ආයතන ධාතු වශයෙන් ඒ දේවල් එක එක තැන සංග්‍රහ කරලා විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම ඇහැකරණාසේ දිව ශරීරය මේ දේවල් මුල් කරලා එතකොට විශේෂයෙන්ම අපේ දැනගන්න ඕන කාරණයක් තමයි මේ සලායතන වග්ගයට අයිති සූත්‍ර දේශනා 10 අපේ ජීවිතයට බොහෝම වැදගත් සූත්‍ර දේශනා 10ක් විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයක් ගත කරන ඒ වගේම තමයි මේ කෙලෙස් 1000න් වහවහ මිදෙන්න ඕන කියන අදහසක් තියාගෙන ඉන්න අයට ඉන්ද්‍රිය සංවරය පිළිබඳව උනන්දුවක් දක්වන අයට බොහෝම වැදගත් ධර්ම කාරණා රාශියක් අන්තර්ගත වෙන සූත්‍ර දේශනා 10ක් තමයි විශේෂයෙන්ම සලායතන වර්ගයට අයිති සූත්‍ර දේශනා. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස දැඩි උනන්දුවකින් ඒ වගේම තමයි දැඩි අවධානයකින් මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කරමින් ඒ දේවල් ධාරණය කරගන්න උත්සාහවත් වෙන්නට ඕන. ඒ කාරණය මේ පින්නතුන්ට අපි බොහොම ගෞරවයෙන් මතක් කරන ගමන් අපි මේ සලායතන වර්ගයට අයිති පළවෙනි සූත්‍රයට අවතීර්ණය වුණොත් පළවෙනි සූත්‍රය තමයි අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය. මේ සූත්‍රය බොහෝ විට මේ පින්නතුන් පරිශීලනය කරලා ඇති ශ්‍රවණය කරලා ඇති විශේෂයෙන්ම මේ සූත්‍රය නම ශ්‍රවණය කරපු පමණින්ම මේ පින්නතුන් දන්නවා මොන වගේ දෙයක් ගැනද අප මේ මේ සූත්‍රය අපට ශ්‍රවණය කරන්න තියෙන්නේ කියන කාරණය. අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය කියලා කියන්නේ අනේ පිඬුසිටුමා මුල් කරගෙන දේශනා කළපු සූත්‍රයක්. ඇත්තටම මේ සූත්‍රයේ නිධානය අනේ පිඬුසිටුමා රෝගාතුර වෙලා ලෙඩ ඇඳට වැටුණායින් පස්සේ අනේ පිඬුසිටුමා තමන්ගේ අතවැසි 16ක් ළඟට ගෙන්නලා කියනවා පුත්‍රය මම බොහෝම ගිලන්ව ඉන්නේ මට දැන් ජේතවනාරාමයට යන්න පුළුවන් කමක් නැහැ. දැන් ජේතවනාරාමය කියලා කියන්නේ අනේ පිඬුසිටුමා නිර්මාණය කළ ආරාමයනේ. එතකොට මේ අනේ පිඬුසිටුමා කියලා කියන්නේ එතුමාගේ චරිත කතාව ගැන සඳහන් වෙන්නේ එතුමා දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය සංඝෝපස්ථානයට ගියපු උතුම් උපාසක රත්නය. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි මහා සංඝයාටත් බොහෝම ගෞරවයෙන් අපෝපස්ථාන කරපු උපාසකතුමෙක්. පෙරවරු කාලයේ නම් එතුමා විහාරයට ගියොත් ආහාර කැඳ වර්ග කැවිලි වර්ග අරගෙන යනවායි කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි පස්වරු කාලයේදී ඉර හැරුණයින් පස්සේ එතුමා ජේතවනාරාමයට යනවා නම් ඖෂධ වර්ග ගිතෙල් එඬවරු වගේ ඖෂධ වර්ග අරගෙන ගිහිල්ලා සංඝයාට පූජා කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් කොහොම නමුත් තුන් වතාවක් ජේතවනාරාමයට නිතර නිතර යමින් සංඝෝපස්ථාන සිද්ධ කරමින් ඒ වගේම තමයි බොහෝ පින්කම් කරමින් ශ්‍රද්ධාවෙන් ජීවිතය ගත කරපු උපාසකතුමෙක් තමයි අනේ පිඬිසිටුතුමා කියලා කියන්නේ. ඉතින් මේ අනේ පිඬිසිටුතුමා රෝගාතුර වෙලා ඇඳට වැටුණායින් පස්සේ අර 16 අමතලා කියනවා මට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට ඕන. නමුත් මට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා නුඹ ජේතවනාරාමයට ගිහිල්ලා මගේ නමින් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න. ඒ වගේම ඔබ අමතක නොකොට සැරියුත් මහරහතන් වහන්සේ ළඟට යන්න. සැරියුත් මහරහතන් වහන්සේටත් මගේ නමින් වන්දනා කරන්න. වන්දනා කරලා ආරාධනාවක් කරන්න අනේ පිඬිසිටුමා සැරියොත් මහරහතන් වහන්සේ දකින කැමැත්තෙන් ඉන්නවා. මේ විදිහට ආරාධනා කළායින් පස්සේ සැරියොත් මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග අනේ පිඬිසිටුමා දකින්න එනවා නිවසට. ඇවිල්ලා අනේ පිඬිසිටුමා ඉන්න ගිලන් ඇඳ ළඟටම ගියායින් පස්සේ ආසන පනවලා තියෙනවා. ඒ ආසනවල වැඩ හිටියායින් පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අනේ පිණිසටතුමාගෙන් අහනවා සිටුතුමනි කොහොමද වේදනාව දරුණුද? එතකොට සිටුතුමා කියනවා ස්වාමීනි මගේ හිස බොහෝ වේදනාකාරී. හරියට ශක්තිමත් පුරුෂයෙක් වරමද්දක් ඔලුවට දාලා ඒ වරමද්දට පොල්ලක් දාලා කිටි කිටි ගාලා කරකනකොට යම් වේදනාවක් එනවද හිස තද කරනකොට යම් වේදනාවක් එනවද එවැනි වූ වේදනාවක් එනවයි කියනවා ඒ වගේම කියනවා දක්ෂ ගෝඝාතකේ තියුණු පිහියකින් මගේ කුස තීරු තීරු වලට කපනවා වගේ වේදනාවක් මට දැනෙනවා ඒ වගේම තමයි ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ වේදනාවක් මට මේ ශරීරයෙන් දැනෙනවායි කියනවා. එතකොට අනේ පිටිසුතුමා කියන දැන් මේ මරණාසන්න වෙලා ඉන්නේ මේ මරණාසන්න වෙලාවේ Tamanට දැනෙන වේදනාවයි මේ කියන්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ එතනදී දේශනා කරනවා අනේ පිටිසුතුමාට විශේෂයෙන්ම අජ්ජත්තික ආයතන බාහිර ආයතන ඒ වගේම විඥාන 6 ඒ වගේම තමයි ඒ විඥාන 6 නිසා හටගන්න මේ ස්පර්ශකාය 6 ඒ වගේම තමයි ඒ ස්පර්ශ ප්‍රත්‍ය කොටගෙන හටගන්නා වූ වේදනා 6 දැන් මේ පින්නතුන් දන්නවා අජ්ජත්තික ආයතන කියලා කියපුවාම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඒ වගේම තමයි බාහිර ආයතන කියලා කිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම එතකොට ඇහත් රූපයත් නිසා හටගන්නවා මොකක්ද? අපි දන්නවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. කියනවා ඇහත් රූපයත් නිසා හටගන්නවා චක්කු විඥානය. ඒ කියන්නේ මේ ඇහැ නිසා ඇහත් රූපයත් නිසා හටගන්නව දැනීම. ඒක තමයි චක්කු විඥානය කියලා කියන්නේ. එතකොට ඒ ඇහත් රූපයත් නිසා හටගන්න ඒ දැනීමට කියනවා චක්කු විඥානය කියලා මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. එතකොට මේ තුන එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා වේදනාව. පස්සපච්චා වේදනා. වේදනාපච්චා තණ්හා. එතකොට මේ විදිහට විශේෂයෙන්ම සරියොත් ස්වාමින් වහන්සේ විස්තර කරන අනේ පිඬිසිට තුමාට මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ඒ වගේ මේ විඥාන කාය හයත් ඒ වගේ මේ ස්පර්ශ කාය හයටත් වේදනා කාය හයටත් ඒ නිසා හටගන්න තණ්හාවත් උපාදාන වශයෙන් නොගන්න හැටියට උපාදාන වශයෙන් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ අභිනන්දනය කරනවා නම් ඒ කියන්නේ ඇහැට දකින්න රූපයක් නැවත නැවත දැකීමේ කැමැත්තෙන් යම්කිසි කෙනෙක් අභිනන්දනය කරනවා නම් එතනදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔහු නැවත නැවත නැවත නැවත උපතකටමයි එහෙම නැත්නම් නැවත නැවත දුකටමයි ඔහු වැටෙන්නේ තණ්හාවේ වැඩිමක්මයි වෙන්නේ තණ්හාවේ අවසානයක් වෙන්නේ නැහැ කියනවා ඒ නිසා මේ හැම දෙයකම අනුපාදය විශේෂයෙන්ම දේශනා කරනවා අනුපාදානීය කියලා කියන්නේ මේ දේවල් උපාදාන වශයෙන් ගන්නට එපා කියනවා මේ විදිහට විශේෂයෙන්ම තවත් ඉස්සරහට විස්තර කරනවා ධාතු වශයෙන්. ඒ කියන්නේ පඨවි ධාතු, ඒ වගේම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයටත් තියෙන උපාදානය ප්‍රහාණය කරන්න කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි පංචස්කන්ධයට තියෙන උපාදානය ප්‍රහාණය කරන හැටියට සිටුතුමාට විස්තර කරනවා. ඒ වගේම තමයි ආකාසානං ඡායතනය ආදී අරූප ධාන හතර තියෙනවා නම් ඒ අරූපාවචර මේ ධාන වලට තියෙන ඇලීම ප්‍රහාණය කරන්න කියලා දේශනා කරනවා. ඒවත් උපාදාන වශයෙන් ගන්නට එපා කියනවා. ඒ වගේම තමයි මෙලෝ වශයෙන්, පරලෝ වශයෙන් යම් උපාදානයක් තියෙනවා නම් ඒ සියල්ල ප්‍රහාණය කළ යුතුයි කියලා අනේ පිටිසිටුමාට විස්තර කරනවා තමන්ගේ හිත ඇලෙන තැන් දැන් මේ ධර්මය තුල මේ කෙනෙක් ජීවිතේ දියුණු කරගෙන යනකොට වුණත් ධ්‍යාන ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලටත් සමහර ඇත්තන්ගේ හිත් ඇලවෙනවා. එතකොට අධර්මයේ තුල විතරක් නෙමෙයි ඒ ධර්මයේ තුල උනා ජීවිතේ ගත කරනකොට ඒ ඇලෙන තැන් තියෙනවා නම් ඒ සියුම් සියුම් තැන් විශේෂයෙන්ම අනේ පිඬිසිටුතුමාට පෙන්වා දෙමින් සරියොත් මහරහතන් වහන්සේ මේ දේශනාව කළාට පස්සේ අනේ පිඬිසිටුතුමාට ලොකු දුකක් සංවේගයක් ඇති වෙනවා අඬනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා සිටුතුමනි ඔබ අඬන්නේ මොන හේතුවක් නිසාද? එතකොට සිටුතුමා සඳහන් කරනවා අනේ ස්වාමීනි මේ තාක් කාලයක් මම බුද්ධෝපස්ථානයට ගියා. සංඝෝපස්ථානයට ගියා. නමුත් මට මෙවැනි වූ ගැඹුරු ධර්මයක් මට ශ්‍රවණය කරන්න ලැබුණේ නැහැ. එතකොට මේ පංචස්කන්ධයේ පිළිබඳව උපාදාන ප්‍රහාණය පිළිබඳව ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන වල මේ උපාදානය ප්‍රහාණය කරන ආකාරය පිළිබඳව මට මේ අහන්න ලැබුණේ නැහැ. ඒ නිසායි මට මේ දුකක් හටගත්තේ. එතකොට සරියොත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සිතතුමනි සුදු වස්ත්‍ර හඳින කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියන්ට මේ ධර්මය ගැඹුරු වැඩි. මේ ගැඹුරු ධර්මය එතනදී ගැඹුරු ධර්මය කියලා අදහස් කරන්නේ මේ විශේෂයෙන්ම එතනදී සරියුත් මහරහතන් වහන්සේ අදහස් කරනවා මොකද කාම ලෝකෙන් ඔබ්බට ගිය ඒ ධර්මයක් ගැන ගිහියන්ට දේශනා කරනකොට ඒ වටහා ගන්න ටිකක් අපහසුයි. එතකොට සරියුත් මහරහතන් වහන්සේට අනේ පිඬිසෙතුමා නැවත පිළිතුරු දෙනවා ස්වාමීනි සමහර බුද්ධිමත් ගිහි උදවිය ඉන්නවා. විශේෂයෙන්ම මේ කාම ලෝකයෙන් තියෙනා වූ ඒ අල්ප වූ සැපයෙන් එහාට ගිය ඒ වගේම තමයි ආධ්‍යාත්මික සුවයක් හොයන බොහොම නැනවත් උපාසකයෝ ඉන්නවා. ඒ ඇත්තන්ට උපකාර පිණිස මේ ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනාවක් කරනවා. ඉතින් සරියුත් ස්වාමින් වහන්සේ අනේ පිණිසුතුමාට ආශිර්වාද කරලා ආනන්ද ස්වාමින් වහන්සේත් නැවත ජේතවනාරාමයට වැඩියයින් පස්සේ අනේ පිණිසුතුමා කලුරිය කරනවා. එදා කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා රාත්‍රියේම ජේතවනාරාමයේ ආලෝකමත් කරමින් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථා කීපයක් කියමින් ජේතවනාරාමයේ දකින්නකොට ඇති වෙන ප්‍රීතිය ගැනත් ඒ වගේම තමයි තමන් ගත කරපු සීලවන්ත ජීවිතයේ තියෙන ඒ වටිනාකමත් ඒ වගේම තමයි සීලවන්ත සංඝයාගේ තියෙන වටිනාකමත් ගැන වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේට යම් විස්තරයක් කරලා අතුරුදහන් වුණයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍රය අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය නමින් සංග්‍රහ වෙලා තියෙන්නේ. අනේ පිඬුසිටුතුමා මුල් කරගෙන මේ දේශනාව විවරණය වුණ නිසා. ඉතින් මේ සූත්‍ර දේශනාව මේ පින්නතුන්ට ඉදිරියේදී බොහොම සවිස්තරව මේ දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කෙටියෙන් අපිට ලැබිලා තියෙන දේශනාව අපිට ලැබිලා තියෙන මාතෘකාව මේ මුළු වග්ගයම කෙටියෙන් හඳුන්වා දෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ සූත්‍රය කෙටියෙන් මේ පින්නතුන්ට යම් උපකාරයක් පිණිස විස්තර කළේ ඊළඟට දෙවෙනි සූත්‍රය හැටියට සංග්‍රහ වෙන්නේ චන්නෝ වාද සූත්‍රය. එතකොට සලායතන වර්ගයේ දෙවෙනි සූත්‍රය තමයි චන්නෝ වාද සූත්‍රය. චන්නෝ වාද සූත්‍රය කියලා කියන්නේ චන්න කියන ස්වාමින් වහන්සේ මුල් කරගෙන විවරණය වෙච්ච සූත්‍ර දේශනාවක්. එතකොට මේ සූත්‍රය ඇත්තටම විවරණය වෙන්නේ චන්න කියන ස්වාමින් වහන්සේ දැන් මේ චන්න කියන ස්වාමින් වහන්සේ ගැන අටුවාවේ සඳහන් වෙනවා මේ බෝසතාණන් වහන්සේ මහා බිනිස්ක්‍රමණය කරන වෙලාවේ උපකාර පිණිස පැමිණි අමාත්‍ය චන්නතුමා නොවේ. එතකොට ඒ අමාත්‍යවරයාත් පසුව පැවිදි වුණා චන්න නාමයෙන්ම නමුත් ඒ ස්වාමින් වහන්සේ නොවේ. වෙනත් චන්න නාමයෙන් ප්‍රෝජ්‍යාවට පත්වෙච්ච ස්වාමින් වහන්සේ නමක් සරියොත් මහරහතන් වහන්සේත් චුන්ද මහරහතන් වහන්සේත් සමග ගිජුකුල පහුවේ වැඩ වාසය කළ චන්න ස්වාමින් වහන්සේ හදිසියේ ගිලන් වුණා ආබාධයකටපත් වුණා දැඩිසේ ගිලන් වුණා ඒ ගිලන් භාවයත් එක්ක චන්න ස්වාමින් වහන්සේ ආවත් දරුණු තීරණයකට ඒ තීරණය තමයි මම තියුණු ආයුධයකින් සියදිවි හානි කර ගන්නවා කියන අදහසට ආවා. දැන් අද කාලේ වුණත් ඉන්නවනේ සමහර උදවිය කායිකව හෝ මානසිකව කායිකව දරන්න බැරි වේදනාවක් ආවත් එන තීරණය තමයි මම ජීවත් වෙනවට වඩා හොඳයි මරණයටපත් වෙන එක කියලා. සමහර විට මානසිකව යම් ගැටලුවක් ආවොත් Taman බොහෝ දැඩිසේ ආදරය කරන කෙනෙක්ගෙන් වෙන් වුණොත් එහෙම නැත්නම් ආදරය කරන කෙනෙක් මරණයටපත් වුණොත් ඒ කෙනෙක්ගේ වෙන්වීම දරා ගන්න බැරි වුණොත් එම නැත්තම් Tamanට මහා ලොකු දරාගන්න බැරි මානසික පීඩාවක් ආවොත් තෝරගන්නේ මොකක්ද? මම සිය දිවි හානි කරගන්නවා. ඒක සමහර විට වසපානය කරලා හෝ ගිනි තියාගෙන හෝ මොකක් හරි උපක්‍රමයකින් ඒ තීරණයට එනවා. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේට ශාරීරික ගැටලුවක් නිසා තීරණයකට ආව මම තියුණු ආයුධයකින් මගේ ජීවිතය නැති කර ගන්නවා. මේ තීරණයට ඇවිල්ලා සරියුත් හාමුදුරන්ටත් චුන්ද හාමුදුරන්ටත් මේක මතක් කළා. එතනදී සරියුත් මහරහතන් වහන්සේ කියනවා චන්න ඔබ මේ ඔබගේ මේ ජීවිතය බොහෝම වටිනවා. ඔබගේ ජීවිතය බොහෝම වටිනවා. මේ ඒ නිසා ඔබ ජීවිතේ නැති කරගන්න නෙමෙයි අපි ඔබට උපකාර වෙන්නම් අපි ඔබට උපකාර කරමින් ඔබගේ මේ වේදනාවට අපි පිළියමක් කරන්නම් ඇස්සසිල්ලක් දෙන්නම් ඒ නිසා ඒ අදහස වෙනස් කරන්න කියලා කියනවා. එතකොට මේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම නැවත මේ මගේ මේ සියදිවි හානි කර ගැනීම නැවත දුකක් නූපදින විදිහටයි මම කරගන්නේ. අන්න සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සියදිවි හානි කරගන්න විදිහයි මෙතනයි වෙනසක් තියෙනවා. දැන් මෙන්න මෙතන අපි හිතන්න ඕන කාරණයක් තියෙනවා මේක ඇත්තටම බොහොම වැදගත් දෙයක්. සමහර අය හිතනවානේ මේ ලෝකේ එන ප්‍රශ්නත් එක්ක මැරිලා ගියපුවාම ඔක්කොම ඉවරයි කියලා. එතකොට අපි ඇත්තටම කල්පනා කරන්න ඕනේ පින්නවාදී මරණයෙන් ඇත්තටම ඔක්කොම ඉවර වෙනවාද? මරණයෙන් හැම දෙයක්ම ඉවර වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නිවනක් කියලා දෙයක් පණවන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ නිවනක් කියලා දෙයක් ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද මරණයත් එක්ක සියල්ල ඉවර වෙනවා නම්. මරණයත් එක්ක පින්වත්නි සියල්ල ඉවර වෙන්නේ මරණයත් එක්ක මේ ජීවිතයේ ලැබිච්ච යම් දුකක් තියෙනවනම් ඒක ඉවර වෙනවා විතරයි. පලායාමක් විතරයි. ආයෙත් පින්වත්නි දුකක ආරම්භයක් තමයි මරණයත් එක්ක අපට ලැබෙන උත්තරේ. ඒක හරියට සමහර විට කබලෙන් ලිබට වැටුණා වගේ වෙන්නත් පුළුවන්. ඇයි? මේ ජීවිතේ කායිකව හෝ මානසිකව විඳින ගැටලුව සාමාන්‍යයෙන් සුළු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට අපි සියදිවි හානි කරගන්නකොට අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවයත් එක්ක ඊළඟට අපි ගිහිල්ලා උපදින්නේ නිරේන പ്രേත ලෝකෙක නම් එහෙම නැත්නම් අසුර ලෝකයක නම් තිරිසන් ලෝකයක නම් අද මිනිස්සෙක් වෙලා කණ්ඩ බොණ්ඩ තියෙනවා සමහර විට නිරෝගීව ඉන්න පුළුවන්කමක් තියෙනවා සාමාන්‍ය මානසික යම් යම් වේදනා ගැටලු තමයි එන්නේ හැබැයි කල්පනා කරන්න තිරිසන් ලෝකෙට ගියොත්, නිරය ලෝකෙට වැටුනොත්, අසුර අපායට වැටුනොත්, විශේෂයෙන්ම പ്രേත ලෝකයකට වගේ තැනකට වැටුනොත්, සෙන් සොටු සරව කකා තමයි කුසගින්න නිවා ගන්න වෙන්නේ. සමහර අයට ගිනි අඟුරු කකා තමයි කුසගින්න නිවා ගන්න වෙන්නේ. සමහර අයට ඉපදුන තැන ඉඳලම පිච්චෙනවා. මහනිරය කියලා කියන්නේ ඒ මහනිරේ ස්වභාවය තමයි යොදුන් 100ක් දුරට විහිදෙන ගිනි ජාලාවක තමයි ඉපදින්නේ. දැන් දේවදත්තයන් වහන්සේ ඒ විදිහට පිච්චෙනවා. ඒ වගේම තමයි අජාසත් මහරජුරෝ ලොහු කුමු නිරේ පිච්චෙනවා. ලොහු කුමු නිරේ කියලා කියන්නේ ලෝහදිය තියෙන්නේ. එතකොට එය සඳහන් වෙන්නේ මේ විශේෂයෙන්ම හරියට මහා ලොකු කල්දේරමක් වගේ ඒ කල්දේරමේ නටනටා වතුර මේ හරියට නටනටා මේ පැහෙන වතුරක වගේ ඒ නිරයේ ස්වභාවය ඒ නිරේ නිරයට වැඩෙන නිරිසත්තු ඉතින් පැහි පැහි උඩට යනවා පහළට එනවා. අවුරුද්දක් දෙකක් නෙමෙයි. අවුරුදු 100ක් 200ක් නෙමෙයි. ඒ ලොහු කුමු නිරයේ ආයුෂ මනුෂ්‍ය ආයුෂ වලින් විතරක් කියනවා අවුරුදු 60000ක්. අවුරුදු 60000ක් ඒ විදිහට පිච්චෙන්න ඕන. එතකොට හිතන්න පින්වත්නි මේ ඔය සිය දිවි හානි කරගන්න සමහරක් අයට නොහිතන පැත්තක් මොකක්ද මේ ජීවිතේ මොකක් හරි තියෙන මේ පුංචි ප්‍රශ්නයක් ඉවර වෙනවා. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක ආරම්භයක් තමයි සමහර විට මරණින් පස්සේ වෙන්නේ. මොකද අපි අපේ මේ සියදිවි හානි කරගන්නකොට සමහර විට මේ මානසික මට්ටම එක්ක දැඩිව ද්වේෂ සහගතව තමයි කරගන්නේ. එහෙම නැත්නම් සමහර විට දැඩි ලෝභ සහගතව සමහර විට රාග ගින්නෙන් පිච්චෙමින් ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙලා තමයි ඒ අකුසලයේ කරගන්නේ. නමුත් දැන් මෙතන සඳහන් කරනවා මේ චන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම නැවත උපතක් නොයන ආකාරයට මම මේ මරණය සිද්ධ කර ගන්නවා. ඒක කොහොමද වෙන්නේ? සැරියුත් මහරහතන් වහන්සේ අහනවා ප්‍රශ්න වගේක්. චන්න ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න වගේක් අහනවා. විශේෂයෙන්ම එතනදී විස්තර වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේගෙන් අහනවා චන්න ස්වාමින් වහන්සේගෙන් මේ ඇහැ ඇහත් ඇහැට පේන රූපත් ආත්ම වශයෙන් ගන්න පුළුවන්ද එතකොට චන්න ස්වාමින් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි එහෙම ගන්න පුළුවන් කමක් නැහැ යනාදි වශයෙන් මේ සලායතන වල අනාත්ම ස්වභාවය නුවණින් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික මෙනෙහි කරමින් මේ ස්වාමින් වහන්සේගේ කෙලෙස් තුනී වෙන ආකාරයට එතන සංවාදයක් යනවා. ඉතින් අපිට මේ සංවාදය විස්තර කරන්න කාල වේලාව නැහැ. තව සූත්‍ර දේශනා 8ක් විතර අපිට කෙටියෙන් හඳුන්වා ගන්නට තියෙන නිසා ඉතින් මේ සූත්‍රයත් ඉස්සරහට විවරණේ වෙනවා. එතකොට මේ පින්නතුන්ට දැනගන්න පුළුවන් මේ සංවාදය. ඉතින් අන්තිමේටම මේ සරියොත් මහරහතන් වහන්සේ මේ කරපු විස්තර විභාගයත් එක්ක චන්න ස්වාමින් වහන්සේ මේ ගෙල සිඳ ගන්න තැනට එනවා. හැබැයි ඒ ගෙල සිඳ ගැනීමත් ඒ ස්වාමින් වහන්සේගේ අරිහත්ත්වයක් කියන මේ කාරණා දෙකම එකවර සිද්ධ වෙනවා කියලා තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒ අපවත් වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේලා චන්න ස්වාමින් වහන්සේගේ උපත මොකක්ද උනේ? එතකොට කියනවා මහණෙනි චන්නට උපතක් නැත. චන්න නැවත දුකක් හට නොගන්න ආකාරයට තමයි මේ මරණය සිද්ධ කරගත්තේ කියලා එතනදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන සූත්‍රය තමයි තුන්වෙනි සූත්‍රය පුන්නෝවාද සූත්‍රය. පුන්නෝවාද සූත්‍රය කියලා කියන්නේ බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක් විශේෂයෙන් බොහෝ ශ්‍රාවකයන් අතර සාකච්ඡාවට පත් වෙන සාකච්ඡා කළ යුතු සූත්‍ර දේශනාවක් පුන්න කියන ස්වාමින් වහන්සේ සුණාපරන්ත වාසී පුන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මකාරණයක් විමසනවා. ඒ ධර්මකාරණයෙන් අනතුරුව පුන්න ස්වාමින් වහන්සේ අවසර ඉල්ලනවා ස්වාමීනි මට මගේ මාතෘ ගාමයට ගිහිල්ලා මට මේ හොදකලාව වාසය කරන්න අවසර දෙන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විමසනවා පුන්න මේ සුණාපරන්තේ කියලා කියන්නේ බොහෝම දරුණු මිනිස්සු ඉන්න පළාතක්. එතකොට මේ සුණාපරන්තේ ඉන්න මිනිස්සු හරි ඡණ්ඩයි. හරි රෞද්‍රයි. ඔබ වගේ මහණුන්ට එහි කරදර හිරිහැර වෙන්න පුළුවන්. එතකොට ඔබ කොහොමද ඔබේ පැවැත්ම අරගෙන යන්නේ? එතකොට කියනවා මේ ස්වාමීනි ඔවුන් ආක්‍රෝෂ පරිභව කළත් එතකොට මම හිතනවා ඔවුන් ආක්‍රෝෂ පරිභව කළාට ඔවුන් මට ගල් කැට වලින් ඒ දේවල් වලින් මට පහර දුන්නේ නෑනේ කියලා හිත හදා ගන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි පුන්න ඔබට ඔවුන් ගල් මුගුරු වලින් පහර දුන්නොත් එතකොට පුන්න ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ එතකොට මම හිතනවා ඔවුන් මට මේ ඒ විදිහට ගල් වලින් මුගුරු වලින් පහර දුන්නට ඔවුන් මට මේ පොළු වලින් පහර දුන්නේ නැහැ කියලා මම හිත හදා ගන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ නැවත කියනවා හොඳයි ඔබට එහෙම පොළු වලින් ලී වලින් ඔබට පහර දෙන්න පටන් ගත්තොත්. එතකොට මම හිතනවා ඔවුන් මට තියුණු ආයුධ වලින් පහර දෙන්නේ නැහනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අන හොඳයි තියුණු ආයුධ වලිනුත් පහර දුන්නොත් එතකොට කියනවා හැබැයි ඔවුන් මගේ ජීවිතය තොර කරන්නේ නැහනේ. එතකොට කියනවා හොඳයි ඔබේ ජීවිතයට පවා තර්ජනයක් වුණොත් ජීවිතේ හානි වෙන විදියට වුන් පහර දුන්නොත් එතකොට මේ පොන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි එතකොට මම හිතනවා මේ ශාසනයේ ඇතම් ශ්‍රාවකයෝ මේ හොයනවායි කියනවා මේ ආයුධ වලින් පහර දෙන එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඒ විදිහේ අවස්ථාවක් එනකන්. ඉතින් ස්වාමීනි මම සතුටු වෙනවා මම එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙත් මට ඉක්මනින් මේ ජීවිතේ අවසන් කරගන්න ලැබුණා කියලා මම සතුට වෙනවා කිව්වා. ඉතින් අන්තිමේටම බුදුරජාණන් වහන්සේ එතනදී අවසර දෙනවා ඔබ ඔබ වගේ ඉවසීම පුරුදු කළ යුතු කෙනෙක්මයි සුණාපරන්තයට සුදුසු කියලා බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. ඉතින් අන්තිමේටම සඳහන් වෙනවා පුන්න ස්වාමීන් වහන්සේට පුළුවන් උනායි කියන එච්චර ඡණ්ඩ රෞද්‍ර මිනිස්සු 500 උපාසකවරු 500 දෙනෙකුත් උපාසිකාවන් 500 දෙනෙකුත් මේ ධර්මයේ ස්ථිර කරන්න පුළුවන්කමක් ලැබුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඉදිරියේදී මේ පින්නතුන්ට විස්තර සහිතව දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි හතරවෙනි සූත්‍රය නන්දකෝවාද සූත්‍රය. නන්දකෝවාද සූත්‍රය කියලා කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවක මහා ප්‍රජාපති ගෝතමී භික්ෂුණීන් වහන්සේ ප්‍රදාන 500ක් විසුණීන් වහන්සේලා අවවාද බලාපොරොත්තුවෙන් ජේතවනාරාමයට එනවා. එතනදී නන්ද ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරන්න එතෙක් පෙළඹිලා හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන් නන්ද ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරන්න පෙළඹෙනවා. ඒ එතනදිත් විශේෂයෙන්ම උන්වහන්සේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන සහ විඥාණය මේ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන ආකාරය පිළිබඳවත් ඒ වගේම තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව මම මගේ කියන මේ හැඟීම ප්‍රහාණය වෙන ආකාරයට ඔවුන් සමග සාකච්ඡා ස්වරූපයෙන් අවවාද දෙනවා එතකොට එතනදී පළවෙනි වතාවට ඒ කරපු ඒ අවවාදයත් එක්ක ඔවුන්ට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ නන්ද ස්වාමින් වහන්සේට දෙවෙනි වතාවටත් ඒ දේශනාවම නැවතත් කරන්න කියලා. ඒ දේශනාවම නැවතත් කරායින් පස්සේ අන්තිමේට මේ භික්ෂුණීන් වහන්සේලා ඒ ධර්මයේ තුල ස්ථිර වෙනවයි කියනවා. ඉතින් අන්න ඒ පිළිබඳව සිද්ධ වෙච්ච විස්තරයක් තමයි නන්දකෝ වාද සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට පස්වෙනි සූත්‍ර දේශනාව තමයි චූල රාහුලෝ වාද සූත්‍රය. මේ චූල රාහුලෝ වාද සූත්‍රය බොහෝම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය සිද්ධ කරන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් රාහුල ස්වාමින් වහන්සේට. ඉතින් මේ සූත්‍රය රාහුල ස්වාමින් වහන්සේ අනබයාමයි දේශනා කරන්නේ ඒත් විශේෂයෙන්ම මේ චක්කු ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන ඒ රූපය ඒ වගේම තමයි චක්කු විඥාණය ඒ වගේම තමයි චක්කු සම්පස්සය ඒ වගේම තමයි චක්කු සම්පස්සජ වේදනාව ඒ වගේම තමයි මේ වේදනාව නිසා හටගන්න තණ්හාව. මෙන්න මේ දේවල් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන විදිහ. ඒ විදිහට රාහුල ස්වාමීන් වහන්සේට මේ දේවල් ගැන මෙනෙහි කරන විදිහ දේශනා කරමින් රාහුල ස්වාමින් වහන්සේ අරිහත්ත්වයේ පිහිටන එමන් නැත්නම් රාහුල ස්වාමින් වහන්සේට අරිහත්ත්වයට උපකාර පිණිස පැවතුන ධර්මපරයාය සූත්‍ර විවරණය තමයි මේ චූල රාහුලෝවාද සූත්‍රය කියලා කියන්නේ. එතකොට 6 වෙනි සූත්‍රය තමයි චක්ක සූත්‍රය. චක්ක සූත්‍රය කියලා කියන්නේ හයේ කාරණා හයක් පිළිබඳව විවරණය වෙච්ච සූත්‍ර දේශනාව. එතකොට ඒ හයේ කාරණා හය තමයි අජ්ජත්තික ආයතන 6. ඒ වගේම තමයි බාහිර ආයතන 6. ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් නිසා හටගන්න විඥාන කාය 6. ඒ වගේම තමයි මේ විඥාන කාය 6 එකතුවෙන් හටගන්න ස්පර්ශ කාය 6. ඒ වගේම ස්පර්ශ කාය 6 නිසා හටගන්න වේදනා 6. ඒ වගේ මේ වේදනා 6 නිසා හටගන්න හය තැනක ඇති වෙන තණ්හාව කියන මෙන්න මේ කාරණා හය ගැන තමයි චචක්ක සූත්‍රයෙන් විස්තර වෙන්නේ ඒ දේශනාවත් අපට විස්තර වශයෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා ඉදිරියේදී. ඒ වගේම හත්වෙනි සූත්‍රය තමයි මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රයේ විස්තර වෙන්නේ විශේෂයෙන්ම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතනත් ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආයතනත් මුල් කරගෙන විශේෂයෙන්ම ඒ දේවල් පිළිබඳ තියෙන උපාදානයන් දුරු කරන පිළිවෙත පිළිබඳව නොඇලීම පිළිබඳව කරන විස්තරයක් තමයි මහා සලායතනික සූත්‍රයෙන් අපට විග්‍රහ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේම අටවෙනි සූත්‍රය තමයි නගර වින්දේය සූත්‍රය. නගර වින්දේය සූත්‍රයෙන් අපට දැනගන්න ලැබෙනවා පුද සත්කාර ගරු බුහුමන් ලැබීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඒ මහාන බමුණන් විශේෂයෙන්ම ඔවුන් මහානකමට සුදුසු නොවන පිළිබඳවත් ඒ වගේම තමයි ඒ මහානකමට සුදුසු මොන වගේ පිරිසක්ද ඒ වගේම තමයි ඇතමුන් ඒ රාග දේශ මොහ ප්‍රහීන මේ ප්‍රහීන කිරීමට කටයුතු කරන පිළිවෙත පිළිබඳව කරපු විග්‍රහයක් තමයි අපට නගර වින්දේය සූත්‍රයෙන් විග්‍රහ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපට ඉදිරියේදී ඒ සූත්‍ර දේශනාවම විග්‍රහ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට නවවෙනි සූත්‍රය තමයි පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. ඉතින් මේ සූත්‍රය බොහෝම විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට බොහෝම වැදගත් කොට දේශනා කරපු සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සඳහන් වෙන්නේ පිණ්ඩපාතේහි වඩින භික්ෂුන් වහන්සේ නමකට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ආශ්‍රය කරගෙන හටගන්න ඇලීම් ගැටීම් මේ මුලාවීම් වල ප්‍රහාණය කරන පිළිවෙත ඒ වගේම තමයි පිරිසිදු පිණ්ඩපාතයක් කියන්නේ මොකක්ද? ඒ පිණ්ඩපාතය මේ වඩින්න ඕන මේ ඉන්ද්‍රියන් සංවර වෙන්න ඕන පිළිවෙත පිළිබඳව කරන විග්‍රහයක් තමයි පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රයෙන් අපිට විග්‍රහ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 10 වෙනි සූත්‍රය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේත් ඒ වගේම තමයි උත්තර කියන මානවකයාත් අතර ඇතිවෙච්ච සංවාදයක අතුරු ඵලයක් වශයෙන් ඇතිවෙච්ච දහම් කතිකාවතක් ඇත්තටම බොහෝම වැදගත්ම සූත්‍රයක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද? සමහර අය කල්පනා කරනවා ඉන්ද්‍රිය භාවනාව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ තිබ්බට රූප නොබලා ඉඳීම, කන් තිබ්බට ශබ්ද නොහා ඉඳීම මේ විදිහට මේ රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගන්ධ විඳින්නේ නැතුව ඉන්න එක එහෙම නැත්නම් යම් නිගණ්ඨ ප්‍රතිපදාවක් තමයි ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය සංවරය කියලා බොහෝ අය කල්පනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තනදී විස්තර කරනවා රූප දැක්කට ඒ රූප පිළිබඳ උපදින රූප විතරක් නෙවෙයි ඇහැ මේ ඒ ඇහැ ආශ්‍රය කරගෙන දකින රූප කන ආශ්‍රය කරගෙන ඇහෙන ශබ්ද නාසය ආශ්‍රය කරගෙන ලැබෙන ගන්ධ දිව ආශ්‍රය කරගෙන විඳින රස ශරීරය ආශ්‍රය කරගෙන ලබන ස්පර්ශ මනස ආශ්‍රය කරගෙන ඇතිවෙන ධර්ම පිළිබඳව උපදින මනාප මනාප කියලා කිව්වේ හටගන්න ලෝභ සාගත අකුසල් තියෙනවා ඒ වගේම තමයි හටගන්න අමනාප අමනාප කියලා කිව්වේ මේ හැ කනනාස දිව ශරීරය නිසා ගැටීම් හට ගන්නවා. මනාප කියලා කිව්වේ ලෝභය, අමනාප කියලා කිව්වේ ගැටීම. එතකොට මේ ලෝභ දේශ ඒ වගේම තව කාරණයක් තියෙනවා මනාපමනාප. මනාපමනාප කියලා කිව්වේ දැන් සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා යම් මැදිහත් භාවයේ සිතුවිලි උපදිනවා. හැබැයි ඒවත් කෙලෙස් සහිතමයි. ඒවට කියනවා මනාපමනාප. මේ සිතුවිලි තුනම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කරන්න ඕන ක්‍රම තුනක් ඒ තමයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි යනාදි වශයෙන් ඒ දේවල් සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා මෙන්න මේ ආකාර තුනට මෙනෙහි කරමින් විදර්ශනා උපේක්ෂාවක ඒ දැක්ක රූපය හෝ ශබ්දය ගැන හෝ තමන්ගේ හිත පිහිටවන ප්‍රතිපදාවක් තමයි ඉන්ද්‍රිය භාවනාවේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ රූප වායිනී හෝ ගුවන් විදුලියේ හෝ පාරිතොටේ යනකොට හෝ දකින අහන විඳින දේවල් නිසා මේ ඇහැ කරනාසේ දිව ශරීරයේ මනස ආශ්‍රය කරගෙන හටගන්න ඒ ඇලීම් ගැටීම් මුලා වීම පිළිබඳව මෙනෙහි කරන්න ඕන විදිහක් ඒ දේවල් වල සංවර වෙන්න ඕන ප්‍රතිපදාවක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් ඇත්තම අපිට විග්‍රහ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපට ලැබිලා තියෙන කාල වේලාව මෙපමණයි. අද අපි මේ විග්‍රහ කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අවසාන වග්ගය සලායතන වග්ගය මේ සලායතන වග්ගයට සූත්‍ර දේශනා 10ක් අන්තර්ගතයි ඒ සූත්‍ර දේශනා 10 මෙතන පටන් එක් එක් දේශනා මාලාව බැගින් ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරනවා. ඉතින් මේ පින්නතුන්ට අපි බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ සූත්‍ර දේශනා 10ත් බොහෝම උවමනාවෙන් ශ්‍රවණය කරන්න. ඒ වගේම ඒ දේශනාවන් ඒ බොහෝම උවමනාවෙන් ශ්‍රවණය කරමින් ඒ වගේම අද මේ ශ්‍රවණය කරපු දේශනාවෙත් ඒ පුණ්‍ය ආනිසංස වාරයත් මේ පින්නතුන්ට වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්ත උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ඉතින් හැමදිනාටම ජනිත කරගත්තා වූ සියලුම ආනිසංස ධර්මවල ආනුභාවයෙන් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපලුපද්‍රව දුරු වේවා. ඒ වගේම මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සිළු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය පින්නතුන්ට නිරන්තරයෙන් වඩුව ලැබෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනී පරිදි උතුම් වමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු යහපතම වේවා